ගෞරෝණය ස්වාමින් වහන්ස ඊළඟ ප්‍රශ්නයෙහි පදනම අනිත්‍ය මෙනය කිරීම සහ භාවනාව සම්බන්ධයෙන්. ගරුතර ස්වාමින් වහන්සේගේ ලිපිපෙළෙහි සඳහන් අවසන් මෙහෙයුම සිදු කළ කාලයේ සඳහන් කර තිබූ අයුරින් දවස පුරාම අනිත්‍ය මෙනෙහි කරමින් සිටීමෙන් සංසාර ගමන කෙලවර කරගත හැකිද. එසේ නොමැතිනම් අනිත්‍ය භාවනාව සමගම සතර සතිපට්ඨානය වැඩිය යුතුමද. උදාහරණයක් ලෙස ආනාපාන වැනි භාවනා ක්‍රමයක්. මෙහෙමයි මහත්තයෝ. දැන් මේ ගමනේ යද්දී මම මුලින්ම කිව්වා සංසාර බය කියන කාරණය නිරේතුරුව දකින්න කියලා. සංසාර බයෙන්තරව කවදාකවත් භාවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ මහත්තයෝ පින් කරලා සුගතියට යනවා කියලා. පින් කළොත් සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදානපච්චයා බව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණාපච්චයා උපාදාන. තෘෂ්ණාවයි උපාදානය සකස් කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්ෙක්. ඒ මහත්තයා හැම පෝයකටම සිය ගානකට දන් දෙන මහත්ෙක්. පන්සල් විහාර හදලා දුන්න මහත්තයෙක්. සුදු ඇඳුමයි ඇන්දේ පාට ඇඳුමක් ඇන්දේ නැහැ. කවදාක්වත් මත් වතුර ටිකක් සිගරට්ටයක් බිව්වේ නැහැ. පරමාදර්ශී ජීවිතයක් ගත කළා පිංගතුනි. පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මේ මහත්තයා මැරෙනවා. දැන් මැරිලා පාංශකූල වෙලාව. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේලා පාංශකූලයට වැඩම කරලා දැන් අනුශාසනා කරනවා. මේ අනුශාසනාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ කියනවා මේ මහත්තයාට පින් අවශ්‍ය නැහැ. මොකද ඒ තරමටම මේ මහත්තයා පින් කරගත්තා. මෙයා දෙවියෙක් දෙවියෙක් නොවි වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. මෙයාට හත් දවසේ දානයක්, තුන් මාසේ දානයක්, අවුරුද්දේ දානයක් අවශ්‍ය නැහැ කිව්වා. දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. එතන ගිහි ಗುಣකතනයක් කරපු ගිහි මහත්තයා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වුණාද කියලා බිම යන කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. එහෙනම් දැන් මෙයා කොහාටද ගිහිල්ලා උපදෙස් ලබන්න ඕනේ? සුගතියේමයි උපදින්න ඕනේ. නමුත් වර්තමානයේ අපේ ඕනෑම මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය විග්‍රහ කරන්නේ ওই ආකාරයටයි පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔවැනි ওই ආකාරයෙන් කොතනකවත් මරණයක් විග්‍රහ කළා නැහැ. ඒ නිසා අපි දන්න සාමින් වහන්සේ නමක්. මේ මහත්තයා මැරුණට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මොකද්ද මරණ වෙලාවේ උපාදානය වුණේ? පින උපාදානය වුණාද ඉඩකඩං උපාදානය වුණේ. තුෂ්නාපච්චයා උපාදාන. උපාදානපච්චයා බව. මැරෙන වෙලාවෙ පින උපාදානය වුණේ නැහැ. පින උපාදානය වුණානන් දෙවියෙක්. ඒක හරි. නමුත් මැරෙන වෙලාවෙ තුෂ්නාවෙන් උපාදානය වුණේ මොකක්ද තමන්ට අයිති දේපල ඉඩකඩන්තිකයි. ඊට අදාළවන්න භවය සකස් වුනා ඒ ඉඩමේම පරදත්තරූප ජීවී ප්‍රේතෙක් හැටියට. දැන් එක අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. ඒ අම්මා සිල්පද පහ නිතරම ආරක්ෂා කරපු අම්මා කෙනෙක්. මේ අම්මට දරුවන් 8 දෙනෙක් හිටියා. මේන් බාලම දරුවෝ 3 දෙනාම ගැහණු දරුවෝ. මේ අම්මා මැරෙනවා. මේ අම්මා මැරෙනකොට ගැහණු දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නෑ. මේ අවුරුදු 50ක් දන් දුන්න අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා පින්වතුනි. මැරණ වෙලාවේ මොකද්ද උපාදානිය උනේ? කසාද බැඳෙන්නේ නැති දයනු දරුවෝ තුන් දෙනා. මොකද අම්මා කෙනෙකුට තමන්ගේ ගෑනු දරුවෝ තුන් දෙනා කසාද බැඳලා නැත්නම් කවදාක්වත් ඒ දරුවෝ අතහැරලා ඇස් දෙක පියන්න බෑ පිංගතුනි. එම පියා ගන්නව නම් ශක්තිමත් ආකාරයෙන් අනිත්‍ය වඩපු කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ අම්මලා පිං කළා මිසක් අනිත්‍ය වැඩුවේ නෑ. එහෙමනම් එක කාරණයක් හොඳින් සිහි තබා ගන්න ඕනේ. පිනෙන් විතරක් ගැලවෙන්න නම් බෑ පිංගතුනි. පින් කරලා මම මේකෙන් ගැලවෙනවායි කියලා නම් හිතන්න එපා. මොකද වර්තමානයේ ගොඩාක් දේවල් අපි මගේ කරගෙන අයිති කරගෙන ජීවත් වෙනවා. තව ගොඩාක් දේවල් අනාගතයේ අයිති කරගන්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා පිංගතුනි. එහෙනම් මැරෙන වෙලාවේ මේ ගොඩ අතහැර ගන්න නම් අනිවාර්යෙන්ම අනිත්‍ය සංඥාව තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව තුල ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපි කවදා හරි চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිසිත සකස් වෙනවා පිංහතුනි. අවසාන චුතිසිත කියන්නේ මේ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංචුපාදානස්කන්දය. මේ අවසාන චුතිසිත මනෝවිඤ්ඥානය ඇසුරෙනුයි සකස් වෙන්නේ. මනෝවිඤ්ඥානය ඇසුරෙන් සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ දරුවන්ට ගොඩා කාදරය කියලා ඔබ අනිත්‍ය සංඥාවක් කවදාක්වත් වඩලනෑ එනිසාම ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ මැරෙන වෙලාවේ එක පාට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්න ඔබට දරුවෝ. එහෙම උපාදානය වුණ ගමන් ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. දැන් බලන්න ඔබ මැරෙන වෙලාවේ ඔබට එක පාට සිහිපත් උනේ ඔබ වෙහෙස මහන්සි වෙලා ගොඩනගාගත්ත ගෙවල් දොරවල් ඉඩ කඩන්නම් ඒ ඉඩමේම පරදත්ත රූපජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උපත්තිය ලබනවා. ඔබ හිතන්න මැරෙන වෙලාවේ එක පාට්ටම ඔබ තුළ සකස් වුනේ දවේශයක් නං කේන්තියක් නං ඒ කේන්තියට අදාළව සර්පකුලයක යක්ෂකුලයක නැත්තං තිරිසංකුලයක ඔබ උපත්තිය සකස් කරගන්න. මැරෙන වෙලාවේ ඔබට එකපාට උපාදානය වුණේ ඔබ කලා වූ පින්කමක් නං ඔබ නැවත දිව්‍ය මනුස්ස ජීවිතයක් සකස් කරගන්න. එනම් මේ මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පිංගතුනි. දැන් එක මහත්ෙක් ජීවත් වුණා. ඒ මහත්යාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා විනෝදාංශයක් හැටියට ඒක කළේ කර්මය කර්මඵල විශ්වාසයක් එයාට තිබ්බේ නෑ. එයා උදේට යකඩ කූරක් අරන් ගිහිල්ලා වෙරළට ගිහිල්ලා කකුළු අල්ලලා බාල්දියට දාලා සේවකයින්ට ගෙනත් දෙනවා. මෙහෙම දීර්ඝ කාලයක් මෙයා මේක කරනකොට මෙයා දැඩි හදිසි අනතුරකට ලක් වුණා පිංගතුනි. දැඩි හදිසි අනතුරකට ලක් වෙලා දැන් එයා රෝහලේ දැඩි සත්කාරකයකට ගෙනාවා. දැන් එයා මැරෙන්නයි යන්නේ. එයා ඇත්තටම හිතනවා දැන් මම මැරෙයි කියලා. එයා මන් දැන් මැරෙයි කියලා හිතන වෙලාවේ එයා කියනවා අර දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුළුණක්ම එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියට ටයිපින් අතුනේ. දොස්තර මහත්තයා ළඟට ආවත් එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියට. මොකක්ද දැන් මේ වෙන්න යන්නේ? මෙයා කකුළු බිත්තරේක ප්‍රතිසන්දිය ලබන්නයි යන්න පිංහතුනි. කකුළු බිත්තරේක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. ඇයි කකුළු බිත්තරේක ප්‍රතිසන්දිය ලබන්නේ කර්මය කර්මඵල විශ්වාසය නොදන්නා නිසාම අවුරුදු ගානක් කකුළුව මරපු එකයි සිද්ධ කළේ. එනිසා දැංයා කකුළුවෙක් වෙලා ප්‍රතිසන්දිය ලබන්න යනි කුමක් නිසාද එයා කකුළුව මැරුව වගේ ඒ කකුළු ජීවිතය ලබල යත් මැරුම් කන්නමයි. නමුත් මේ මහත්තයා මැරුණේ නෑ පිංහතුනි. මේ මහත්තයා ජීවත් වනා නමුත් ඒ මහත්තයා එදා මැරුණනම් ඒ මහත්තයාගේ ප්‍රභූභාවය තුළ ඒ මහත්තයා කකුළුවෙක් වෙයි කියලා කවදාක්වත් කෙනෙක් විශ්වාස කරන්න ෑ පිංහතුනි. එනම් බලන්න අවසාන චුති සිතට අදාළවයි ඊළඟ ප්‍රතිසන්ධිය සකස්වෙන්. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍ය භාවනාව වැඩීම තුළින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතයේදී අපිට සෝවාන් ඵලයට පත්වෙන්න බැරි වුණත්. මැරෙන අවසාන චුති සිත හෝ අනිත්‍ය වශයෙන් ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පිංගතුනේ. මොකද මැරෙනවා කියන කාරණය මේ hina වෙනවා කතා කරනවා වගේ ලේසි වැඩක් නං නෙමෙයි. මැරෙන වෙලාවට අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා පිංගතුනේ. අපිට තේරෙනවා අපි මැරෙනවා කියලා. එතකොට අපිට තේරෙනවා මේ දවාදරුවන් දේපල තාන්නමාන්න කීර්ති ප්‍රසංසා මේ රැස් කළ ගත්තා වූ ගොඩ දාලයි යන්න හදන්න කියලා. එනිසා තමන් සීලයෙන් පරිපූර්ණ නැත්තන් සද්ධාවෙන් පරිපූර්ණ නැත්තං ගැටෙන සිතක් තමයි මැරෙන මොහොතේ අපිට සකස් වෙන්න පිංහතුනි. ඒ නිසා මරණ මොහොත දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්න නම් ඔබ මුලින් සද්ධාමෙන් පරිපූර්ණ වෙන්න ඕනේ සිල්පද පහෙන් පරිපූර්ණ වෙන්න ඕනේ අවසාන ඉලක්කය ජයගන්න නම් ඔබ අනිත්‍ය සංඥාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ පිංහතුනි. එහෙනම් ඔබ අනිත්‍ය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කුමක් නිසාද? මෙන්න මේ රූපයටම බැඳී යන්නා වූ හිත දමනය කරගන්නයි අනිත්‍ය වස්සන්නාව අපේ ජීවිතයට එකතු කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදි දේශනා කරනවා කොයි ආකාරයෙන්ද මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතුව හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. දෙතිස් කුණුපේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද? මෙතන ආයතන හයක් තියෙනවා. මොනවද ආයතන හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හැටියට කොටස් හයක් කරලා මේ ජීවිතේ දකින්න කියනවා. එතන ගියාම සතර මහා ධාතුව හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියනවා. කෙස්ලොම් නිය සම්දත් මේ විදිහට කොටස් 32ක් කරලා දෙතිස් කුණුපය හැටියට මේ රූපය දකින්න කියනවා. දැන් ඔබ හිතන්න ආයතන හැටියට ඔබ මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා කියලා. මේ ඇස කියන ආයතනයේ නුවණින් ගන්න. දැන් ඇස් දෙක පියාගෙන මේ ඇස කෙරෙහි ඔබේ සිහිය පිහිටවන්න. මේ ඇස විදර්ශනා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව්කුසට යන්න කියලා. ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ ඔබ හිර වෙලා වකුටු වෙලා ඉන්න වෙලාවේ අර කලල රූපයක් හැටියට ඉන්න වෙලාවේ ඒ කලල රූපේ ඇසේ ස්වභාවයේ නුවණින් දකින්න කියනවා. ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවයේ නුවණින් දකින්න කියලා කියනවා. ඒ කලල රූපෙට මාස 3ක් මාස 6ක් මාස 9ක් යද්දී ඒ ලේ සරව තැවරුණා වූ කලල රූපයේ තියෙන රතු පාට වැසිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඔබ ශල්‍යාගාරෙදි මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදී ඔබේ කකුල් දෙකෙන් ඔසවලා ගන්නකොට ඒ ලේ සැරව තැවරුණා වූ රතු පාට ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ ඔබට තිබුණා වූ ප්‍රභාස්වර ඇස දෙස නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඔබ මැදි වයසට යද්දි වයෝවෘද්ධ භාවයට පත්වෙද්දී මේ ඇස දුර්වර්ණ වෙලා සුදැවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. තමාගේම ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා. ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා. ඒ කුණු වෙච්ච ඇස පුරා නිලමැස්සෝ අහගෙන කනවා නුවණින් දකින්න කියනවා. තමාගේ මැස් දෙකයි මේ දකින්න පිංගතුණි. තමාගේ මැස් දෙකේ ස්වභාවයයි මේ දකින්නේ. අවසානයේ මේ ඇස් දෙක සුසාන භූමියට මේ දේහය ගිහිල්ලා දාද්දී මේ දේහය ගිනි තියනවා මේ ඇස් දෙක ගිනි ගන්නවා නුවණින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියලා කියනවා. මං ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ? හාමුදුරනේ මට ආච්චි කෙනෙක් හිටියා කියලායි කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ? ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි තියෙන්නේ පිංගතුනි. ආච්චිටත් මේ වගේ රූපයක් තිබුණා. ආච්චිට තිබුණා වූ මේ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ? මහ පොළවට පස් වෙලයි තියෙන්නේ කියලා. එනම් බලන්න ආච්චිගේ ඇස අයිති උනේ මහ පොළවේ පසටයි පිංගතුනි. ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි. ආච්චිගේ ඇස මහ පොළවේ පසට අයිති වුණත් ආච්චිගේ රූපය මහ පොළවේ පසට අයිති වුණත් ඒ ආච්චි ඒ ඇස මගේ කරගෙන ඒ ඇස නිසා කොච්චර අකුසල් සිද්ධ කරගන්න ඇද්ද. ඒ ආච්චි ඒ රූපය මගේ කරගෙන ඒ රූපය නිසා ඒ ආච්චි කොච්චරනං අකුසල් සිද්ධ කරගන්න ඇද්ද. ඒනම් පිංහතුනී මුලින්ම තමා තුළින් තමා හික්මෙන්න. ඔබේ ඇසත් ඔබ නුවනින් දකින්න ඔබ කොච්චර ලස්සන සුන්දර කළත් මේ ඇස් දෙක කවදාහරි අයිතිවෙන්නේ මහපොළොවේ පසටයි පිංහතුනේ. ඔබ කොච්චර මේ රූපය සුන්දර කළත් මේ රූපය කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. එහෙනම් ඔබ S2 පියාගෙන මුලින්ම මේ S2 මේ රූපය මහ පොළවේ පසක් කරලා දකින්න දක්ෂ වෙන්න. ඒ වගේම තමා තුලින් තමා චිත්තයක් ඇති කරගන්න. මේ S2 අයිති මහ පොළවේ පසටයි මේ රූපය අයිති මහ පොළවේ පසටයි ඒ නිසා මේ ඇස් දෙක නිසා මේ රූපය නිසා මං අකුසලයක් කරගන්න නෑ කියන චිත්තය මුලින් ඇති කරගන්න. මොකද මේ රූපය මගේ කර ගැනීම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්න. මේ ඇස මගේ කර ගැනීම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්න. නමුත් අපි දකිනවා මේ ඇස මට අයිති දෙයක් නෙමේ. මේක කවදාහරි මහපොළවේ පසටයි අයිති වෙන්නේ. එනිසා පසට අයිති වෙන රූපයක් උදෙසා ඇසක් උදෙසා මම අකුසල් කරගන්නේ නෑ කියන තැන්ට මුලින් හික්මෙන්. දෙවෙනුව පිංහතුනේ මේ රූපය නිරේතුරුවම විදර්ශනා නුවනින් දැකලා විදර්ශනා නුවන සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතිනේ දේකට. ගෞරුණය ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය ඇත්වශයම ප්‍රධානශයෙන් කොටස් දෙකයි. නමුත් පලේනී කොටසට ස්වාමීන් වහන්සේ දිග පිළිතුරක් ලබා දුන්නා දීර්ඝ වශයෙන් මුලින්දම්ම